කාලිංග මහත්මයා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න ස්වාමීන් මේ රූපයක් සමන්වි තියෙන රූප කොටාෂ වලින්නේ එතකොට ස්වාමීන් රූපයක් ඇතිවීමට අපි අනිත් පැත්තේ කියලා කර්ම චිත්ත ඍතු ආහාර කියන එකක් එතකොට ස්වාමීන් මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මට කර්ම චිත්ත ඍතු ආහාර බලපාන එක සුදු ඍතු නම් හිතන්න පුළුවන් සමහරවිට ශක්තිය හරිම අක්කරි වැඩි වීම අඩු වෙන නිසා කර්මය චිත්තය ආහාරමේ කොට්ටාස වලට කොහොමද බලපාන්නේ ස්වාමී ඒක බලපාන්නේ විඥානය සහිත සිතක තමයි ඔය හේතු හතරෙන්ම රූප ජනිත කරන්නේ අවිඥානික ඒ කියන්නේ දැන් අපි කඩදාසියක් ගලක් වගේ ගත්තාම ඒකේ ඍතුජ රූප විතරයි. උණුසුම නිසා හට ගන්න රූප විතරයි. එතකොට උණුසුම අඩු වැඩි වෙනකොට ඒකේ රූප කොටාසවල උස් පහත්වීම සිද්ධ වෙනවා. හැබැයි විඥානයේ සහිත කයක සත්ව කයක අර විඥානයේ තියෙන නිසා චිත්තජ රූප. දැන් අපි මේ කතා කරනකොට මේ හඬ නිකුත් වෙන්නේ මම කතා කරන්න ඕන මේ වචනේ කියන්න ඕන මේ අදහස කියන්න ඕන කියලා මම සිතින් සිතනවා. ඒ සිතනකොට ඒ සිතේ තියෙනවා ඒ ක්‍රියාව කිරීම කිරීමේ ජවය නිර්මාණය කරන චේතනා නැමැති චෛතසිකය. චේතනා නැමැති චෛතසිකයේ විසින් චෛතසිකයි තව බොහෝ චෛතසිකයකට බලපානවා ප්‍රධාන වශයෙන් චේතනා. ඒතර මේ මේ වචනේ කියන්න ඕන මේ අදහස මෙහෙම කියන්න ඕන. ඒතර ඒ කියන්න ඕන කියන අදහසත් එක්කලා අර චේතනා පහළනකොට ඒකෙන් නිර්මාණය කරන චිත්තජ වායුව. චිත්තජය කියලා කියන්නේ සිතින් ජනිත කරන වායෝ ඒ සිතින් ජනිත කරන වායෝ ඊට පස්සේ ඒකේ නිර්මාණය වෙනවා වචී විඤ්ඤාති නැමැති තව අතිරේක සූක්ෂම රූප කොටසය. ඒ වචී විඤ්ඤාතිය විසින් තමයි මේ රූප මේ වායෝ ධාතුව නැමැති රූප කොටසය මේ මේ තැන්වල හැපෙමින් මේ වචනය අක්ෂර වචන නිර්මාණය කරලා ඒ අදහස ප්‍රකාශ කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න. ඊට පස්සේ කාය විඤ්ඤාතිය විසින් තමයි ඒ ඒ තැන් තොල් සෙලවීම එතකොට මේ උඩුතල්ල, දත්, දිව ආදී මේවා හැසිරවීම සිද්ධ වෙනවා. එතකොට ඒ ටික කාය විඤ්ඤාතියෙන් කය කය හසුරුවනවා වචී විඤ්ඤාතියෙන් තමයි වායෝ ධාතුව ඒ තැනට යොමු කරමින් අවශ්‍ය හන නිර්මාණය කරන්නට ක්‍රියාත්මකයි. එතකොට මෙතන පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ මේ රූප කොටස තමයි තියෙන්නේ. තිබුණා වුණාට අර සිත විසින් උපද්දවන අතිරේක රූප කොටසයකින් මේක හසුරුවනවා. ඊළඟට දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට द्वේෂය මතුවෙනවා. द्वේෂය මතුවෙනකොට ඒ द्वේෂ සිත විසින් කයේ රූප කොටස නිර්මාණය කරනවා. ඒකේ මාංශ පේශි තදවීම, එතකොට මුහුණේ ඉරියව් වෙනස් වීම, මුහුණ අඳුරු වීම මේ මේ විදිහේ ගොඩාක් මේ සමස්ත රූපයටම බලපෑම් කරනවා අර කෝපය විසින්. ඊළඟට යම් කිසි කෙනෙකුට රාගය ඇති වුණොත් ඒ රාග සිත විසින් සමස්ත රූපයටම බලපෑම් ඇති කරනවා විවිධාකාරයි. මෙන්න මේ විදිහට අපට පහළ වෙන සිත් වලින් රූප කොටාස ජනිත කරනෝ ප්‍රධාන වශයෙන්ම චිත්තජ වායෝ නිර්මාණය කරනවා ඊට අමතරව චිත්තජ තේජෝ ධාතුව දැන් රාගයෙන් ద్వේෂයෙන් චිත්තජ තේජෝ ධාතුව බලවත්ව නිර්මාණය කරනවා. මේ බලවත්ව නිර්මාණය කරන නිසා තමයි රාගේනොත් ద్వේෂේනොත් ඇතුළත දවන්නේ. දාහයක් ඇති කරන්නේ. එතකොට ඊළඟට පඨවි ගුණය බහුල කරන්න පුළුවන්. දැන් අපි කකුල ඔසවලා ඉස්සරහට ගෙනihin බිම තියනවා. එතකොට මේ බිම තියනවනම් කකුල ඔසවන්න ඕන කියලා හිතනකොට ඒ චිත්තජ වායුවෙන් කාය විඤ්ඤාති රූපේ ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒ කකුල ඔසවනකොට ඒ ඔසවන්න ඕන කියන චේතනාවත් එක්කලා හටගන්න වායෝ ධාතුව නිසා පඨවි ගුණය, ආපෝ ගුණය අඩු, වායෝ ගුණය සහ තේජෝ ගුණය බහුල රූප කොටාස ජනිත වෙනකොට තමයි කකුල උඩට ඔසවන්න පුළුවන්. එතකොට ඒක චිත්තජ රූප වලින් තමයි වෙනස්කම ඇති කරන්නේ. ඊට පස්සේ ඉදිරියට ගෙන යනකොටත් ඒ වගේ. ආපහු පාත් කරනකොට ඒකේ වායෝ තේජෝ ගුණ අඩු කරලා පඨවි ආපෝ ගුණ බහුල කරන්නට. ඊට පස්සේ ඒක බිම තියලා ඒ කකුලට බර වෙලා අනිත් කකුල ඔසවනකොට මේකේ පටවි ගුණය වඩාත් බහුල කරනවා. පටවි ගුණය බහුල කරේ නැත්තම් මේක දරන්න බෑ. එතකොට අපි හරියට හිතන්නේ නැතුව අඩිය තිබ්බ ගමන් කකුල පෙරලෙන්නේ, මාංශ පේශි ඉරෙන්නේ, උලුක් වෙන්නේ. මේ ප්‍රශ්න වෙන්නේ අවශ්‍ය තරම් පටවි ගුණය මෙතන ජනිත වෙලා නැහැ. ඇයි ජනිත වෙලා නැත්තේ? ඒකට අවශ්‍ය තරම් අවධානය යොමු වෙලා නැහැ. ඒකට චේතනා පහළ වෙලා නැහැ. චේතනා පහළ වුණේ නැතිනම් එතන අවශ්‍ය තරම් පටවි රූප කොටස හටගන්න හටගන්න නැති වෙනකොට සමස්ත කයෙන් බර ඒ පැත්තට හරවනකොට අනිත් කකුල ඔසවනකොට මේකට බර දරන්න බෑ ඊට පස්සේ යම් යම් විපරීත වීම සිද්ධ වෙනවා ඒ කියන්නේ ජවය දෙන්නේ වායෝ ධාතුවෙන් නේ ස්වාමී වායෝ ධාතුවෙන් තමයි ජවය ඇති වායෝ ධාතුව විතරක් නෙමෙයි වායෝ ධාතුවේ වගේම දැන් බිම තියලා අපි ඒක තද කරනකොට ඉස්සරහට ගෙනියන්න චලනය කරන්න තමයි වායෝ ධාතුව විශේෂයෙන් ක්‍රියාත්මක. අපි යමකට තද වෙනකොට එතන පටවි ගුණය තමයි චිත්තජ වශයෙන් එතන වහාම පටවි ගුණය බහුල කරන්නේ. එහෙම කළොත් තමයි ඒකට වරොත්තු දෙන්න පුළුවන්. ඒ චිත්තජ රූප. ඊට පස්සේ කර්මජ රූප වශයෙන් ගත්තන් පස්සේ ස්ත්‍රී භාව පුරුෂ භාවය ඇති කරන සම්පූර්ණ කර්මජ රූපවලින්. ඊළඟට ඒ කර්මජ කියලා කිව්වෙන් පස්සේ කුසල්ද අකුසල්ද කියන කතාවක් නෑ. සමහර කෙනෙක් ස්ත්‍රී භාව රූප ඇති කරන්න පුළුවන් සසරේ කරන ලද කුසල විපාකේ. සමහර කෙනෙකුට ස්ත්‍රී භාව රූප ඇති කරන්න පුළුවන් සාංශාරිකව කරන ලද අකුසල කර්මයක විපාකේ. එතකොට යම් කෙනෙක් බුදු කෙනෙකුගේ මව වෙන්නට අග්‍ර උපස්ථායක වෙන්නට අග්‍ර ශ්‍රාවිකා වෙන්නට ප්‍රාර්ථනා කරනකොට ඒ අය ස්ත්‍රීත්වයට පැමිණෙන්නේ අකුසල කර්මජ රූපවලින් නෙමෙයි. ඒතර ඒගොල්ලන්ගේ කුසල ප්‍රාර්ථනා ඒකත් එක්කලා මුළු කයම ස්ත්‍රී භාවයට පමුණවන්නට පුළුවන් කර්මජ රූප කොටසෙන් ජනිත වෙන. ඊළඟට පිළිකා ආදී දීර්ඝ කාලීනව පීඩා ඇති කරන ජීවිතය අහෝසි කරන්න සමත් වෙන රෝග හට ගන්නකොට ඒවා කර්මජ කර්මජ කියලා කියන්නේ කර්ම වේග විසින් දැන් භෞතික වශයෙන් වර්තමානයේ අපට පෙනෙනවා භෞතික විද්‍යාඥයෝ පැහැදිලි කරනවා පිළිකා ඇති වෙන්නට විවිධ සාධක මේ පරිසරයේ තියෙනවා ආහාරවල වසවිස ඊළඟට ඉරියව් පැවැත්වීමේ වෙනස්කම් එතකොට මේ කිරණවල ඒ කියන්නේ ඔය ජංගම දුරකථන ආදී ඒ හැම එකම කිරණවල විෂමත්වය මේ আদি ගොඩක් දේවල් ඊළඟට ඕසෝන ස්තරයේ ඇති වෙන වෙනස්කම් සූර්යාලෝකයේ ඒ නොසුදුසු කිරණ ස්පර්ශ වීම මේ විදිහට ගොඩක් මේ මොහොතේ මතු පිටින් පෙනෙන සාධක. ඒ මතු පිට සාධක. මේවට පිටිපස්සේ තව සාධක තියෙනවා. දැන් මුගලන් හාමුදුරුවන්ට හොරුතලුවා. ඒකට වර්තමාන සාධක ටික අපි දන්නවා. උන්වහන්සේ දිව්‍ය ලෝකයට ගිහිල්ලා අපායට ගිහිල්ලා තොරතුරු බලාගෙන ආවිල්ලා මහජනයාට කියනකොට මිනිස්සු සීක්‍රෙන් බුදුදහමට නැඹුරු වෙන්න ගත්තා. මේක ඉවසන්න බැරි වෙනකොට අන්න තීර්ථකයෝ තමයි මේක සලසුම් කළේ. එතකොට ඒ කතන්දරය අපි දන්නවා. හැබැයි මේ විදිහට අර පහර කාලා අස්ති බිඳෙන්න උන්වහන්සේට ජීවිතය තවදුරටත් පවත්වන්න බැරි වෙන්න රූප කොටස විකෘති වෙන්න ප්‍රධාන සාධකය වෙන්නේ කර්මජ සාංශාරික කර්ම ශක්තිය. ඉතින් අන්න ඒ වගේ අපිට මේ මොහොතේ ඒ කර්මජ ශක්තිය ක්‍රියාත්මක වෙන්න අහඹ විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ මේ මේ වෙලාවෙත් ඒ ටිකට සුදුසු භූමියක් සැකසෙන්නට ඕන. ඒ නිසා කියනවා ප්‍රයෝග සම්පත්තියෙන් පුළුවන් අකුසල් යට කරලා කුසල් මතු කරන්න ප්‍රයෝග විපත්තියෙන් පුළුවන් කුසල් යට කරලා අකුසල් මතු කරන්න. ඒ කියන්නේ ප්‍රයෝග සම්පත්තිය කියන්නේ අපි දක්ෂ වෙනවා මෙතන තියෙන සාධක નિවරදිව හසුරුවා ගන්න. එතකොට අකුසල කර්ම තිබුණා වුණාට ඒක මතු වෙන්නට මෙතන පසුබිම නැහැ. ප්‍රයෝග විපත්‍ය කියලා කියන්නේ කුසල කර්ම තිබුණාට මතු වෙන්න විදිහක් නැහැ. මෙතන සාධක ටික નિවරදිව හදලා නැති නිසා. ඒ නිසා අර විකෘති දේ මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. අන්න ඒ වගේ කර්මය තිබිච්ච පමණට මතුවෙන්නේ කර්මය ක්‍රියාත්මක වෙන්න මෙතන සාධක බලමු. සමහර අවස්ථාවල මෙතන සාධක හදාගෙන කර්මය ක්‍රියාත්මක වෙනවා. ඒ කර්මය ප්‍රබල වෙනකොට ඒවා දැන් ආනන්තරේ පාප කර්ම වගේව ඊළඟට ditta ධම්ම වේදනීය වශයෙන් අනිවාර්යෙන් විපාක දිය යුතු බරපතල කර්ම අපි හිතමු බුදුවරුන්ට හිංසා කිරීම, එතකොට බෝසත්වරුන්ට හිංසා කිරීම, මව්පියන්ට හිංසා කිරීම, භික්ෂුණී දූෂණය මේ වගේ දේවල් මතු භවයේ විතරක් නෙවෙයි මේ ජීවිතේම විපාක ඇති කරන සමත්. එතකොට ඒබඳු ප්‍රබල කර්මයක් කරගත්තාම කර්මයේ ඉදිරිපත් වෙලා අවශේෂ සාධක කර්ම වේගයේ විසින් හදනවා සමහර අවස්ථා. එතකොට එහෙම අවස්ථාත් තියෙනවා ප්‍රබල තමයි. ඒ කියන්නේ ස්වාමීන් සතර මහා ධාතුන්ට කර්මය ඒකේ පැවැත්මට කර්මය බලපානවා ස්වාමීන් ශක්තියට. ඒ කියන්නේ දැන් අපේ කය තුල ඇතිවෙන වෙනස්කම් ඇති ගන්න. දැන් උදාහරණයක් හැටියට සමහරුන්ට යම්කිසි මානසික කම්පනයන් වලදී සම්පූර්ණ කටහඬ නැතු වෙනවා. ඇස් පේන්නේ නැතු වෙනවා. කන් බිහිරි වෙනවා. එතකොට ඒගොල්ලන්ට මෙතෙක් කාලයක් චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී පහළ වුණා කර්මජ කර්ම ශක්තියෙන් අර ශනිකව කරගත්තු යම්කිසි අකුසල කර්මයක් නිසා ඇති කරන කම්පණය දැන් කවුද ඒකට හොඳම උදාහරණයනේ කවුද සිටුතුමා සෝරේය සිටුතුමා සෝරේය සිටුතුමා තමන්ගේ යාළුවෝ ටිකත් එක්කලා ගඟට නාන්න යනකොට කවුද කච්චායන මහරහතන් වහන්සේ සිවුර ලෙහෙලා සිවුර පෙරවනවා දෙවුර පෙරවන්න සිවුර සකස් කරනවා. ඒ සිවුර සකස් කරනකොට උන්වහන්සේගේ උඩුකය විවෘතව පෙනුණා. එතකොට සෝරීය සිටුතුමා උන්වහන්සේ උන්වහන්සේ බොහොම ලස්සන ප්‍රියශීලී ශරීරයක් ඇති කෙනෙක් හැටියටයි කියන්නේ. ඒ නිසා කච්චායන කියලා කියන්නේ ස්වර්ණ වර්ණ. උන්වහන්සේගේ ශරීරය නිකන් රන්වන් පාට. එතකොට මේ ශරීර ප්‍රභාව දකිනකොටම අර සෝරීය සිටුවරයාට සිතුවිල්ලක් ඇති වෙනවා. කොච්චර ලස්සන සිරුරක්ද? එතකොට මගේ බිරිඳට මේ වගේ ලස්සන කයක් තිබුණා නම් නැත්තම් මේ භික්ෂුව මගේ බිරිඳ වුණා නම් කියන පාපකාරී සිතුවිල්ලක් ඇති වෙනවා. එතකොට මේ රහතන් වහන්සේ ගැනයි හිතන්නේ. එතකොට මේ සිතුවිල්ල මොනතරම් බරපතල වුණාද? ඒක චිත්තජ ශක්තිය වගේම එතන ගොඩ නැගුණු කර්මජ ශක්තියෙන් අර පුරුෂයා වහාම ස්ත්‍රී ස්වરૂපයටපත් වෙනවා. ඇයි මෙතෙක් වෙලා කයේ සමස්ත කය වසාගෙන ඇතුණු පුරුෂ භව රූප සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා මුළු කය වසාගෙන ස්ත්‍රී භව රූප හට ගන්නට පටන් ගන්නවා. එතකොට පුරුෂ භව රූප කියලා කියන්නේ කර්මජ රූප, ස්ත්‍රී භව රූප කියලා කියන්නේ කර්මජ රූප. එතකොට ඔහුගේ සිත විතරක් නෙමෙයි තන්දි බලපාන සිත නිසා හටගත්තු කර්ම ශක්තියෙන් තමයි අර සමස්ත භව රූප වෙනස් කරන්නේ. මොකද භව රූප ඇති වෙන්නෙම කර්ම ශක්තිය. එතකොට අන්න ඒ වගේ කර්ම කර්මජ සාද. ඊළඟට ආහාරජ. ආහාරජ කියලා කියන්නේ දැන් අපි සමහර වෙලාවට අවශ්‍ය වෙලාවට ආහාර ගත්තේ නැත්නම් අපි ක්ලාන්ත වෙනවා අපිට රුස්සන්නේ නැහැ එතකොට ඇඟට පණ නැහැ වැඩක් කරන්න බෑ යමක් ඔසවලා ගන්න බෑ ඒකට හයිය නැහැ කෙලින් ඉන්න බෑ එතකොට මේ ඔක්කොම දුර්වලකම් එන්නේ අර ආහාරයේ ඕජා ගුණයෙන් ජනිත කරන රූප කොටස නැතිවලා දැන් චිත්තජ රූප තියෙනවා කර්මජ රූප තියෙනවා ඍතුජ රූපත් තියෙනවා නමුත් අවශ්‍ය වෙලාවට කෑම කෑවේ නැත්නම් අපිට කෙලින් කටින් ඉඳගෙන වැඩක් කරන්න අමාරුයි. එතකොට ඒ මොකද්ද අර ආහාරජ රූපවල ඌනත්ය. එතකොට ඒ ආහාරජ රූප කොටාසේ සකස් කළාන් පස්සේ අර ටික පූර්ණ වෙනවා. දැන් එතකොට වෛද්‍යවරු කියලා කියන්නේ මේ විටමින් කොටස ගන්න. ඒ විටමින් ගන්න කියලා කියන්නේ ආහාරජ රූප වශයෙන් ඒ ටික ගොඩනගන්නට උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි මේ අනිත් වැඩ ටික හොඳට කෙරෙන්නේ. ඒ වගේ සංසේජන රූප කොටාස ආහාරයෙන් පෝෂණය කරනවා නේද? ආහාරයෙන් පෝෂණය කරනවා කියලා කියන එකේ තේරුම අලුතෙන් අලුතෙන් හටගන්න රූපවලට අර ආහාරයේ ඕජා ගුණයෙන් බලපෑමක් ඇති කරලා ඕජා ගුණය විසින් අලුතෙන් රූප කොටස් නිර්මාණය කරනවා. ඕජා ගුණයනොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා නිර්මාණය කරනවා. කර්ම ශක්තියනොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා නිර්මාණය කරනවා. චිත්ත ශක්තියනොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා නිර්මාණය කරනවා. ඍතු ගුණයෙන් හෙවත් උණුසුම වෙනොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස වේදනා නිර්මාණය කරනවා. හොඳට පැහැදිලිවම සංස කර්මය කොහොමද මෙතෙන්ට බලපාන්නේ කියන එක වහන්සේගේ දේශනාවක්. බොහොම පිං ස්වාමීන් වහන්සේ පහසෙ තේරුම් ගන්නයි.